<clears throat> අද ඒ දෙවෙනි අවස්ථාව, දෙවෙනි ධර්ම දේශනාව. ඉතින් අපි ඊයේ නතර කරපු තැන ඉඳලා ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊයේ මතක් කරගත්ත සරුවච්චන් වහන්සේම මේ ආර්ය වංශ ප්‍රතිපදාව ආර්ය වංශ සූත්‍රය වචන 9කින් අගේ ආඩම්බරේ කරලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒක අවබෝධ කරගන්න උත්සාහ කළොත් උගාක්ලාට අපි අහන නිතර අහන ප්‍රශ්නයක් තමයි මේ ගෙදර දොර ජීවිතේ ගත කරන ගමන් මේ භාවනා උනන්දු අපි කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. ඒ වගේම මේ ඉහළ පහළ යන භාවනා කැමැත්ත <clears throat> නැත්නම් භාවනාවට කැමැත්ත වරින් වර අඩු වෙනවා වැඩි වෙනවා අන්න ඒක එක දිගට පවත් ගන්න කොහොමද කියන එක ඒකේ තියෙන්නේ ඇත්තට මේ වගේ අපි මේ බාහිරයත් එක්ක අපි පාවිච්චි කරන මේ සිව්පසයත් එක්ක චීවර පින්න පාත සේනාසන ගිලම්පස කියලා මේ සංඝයාට තියෙනවා සිව්පසයක් අපි ඒක ගිහියන්ගේ ගිහි වචනෙන් කියනවනම් ඇඳුම් කැම බීම ඉඳුන් හිටුන් සහ බෙහෙත් පිරිකර කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් සරුවච්චන් වහන්සේ <clears throat> මේ ඇඳුම මේ කෑම මේ ඉඳුන් හිටුන් කියන ගෙවල් දොරවල් කියන මේ තුන අතර මේක බෙහෙත් පිළිකරත් මේ කෑම තමයි අඳුන් කරලා දේශනා කරලා තියෙනවා සම්බන්ධයෙන් පෙර ආර්යයන් වහන්සේලා ආර්ය પરම්පරාවේ ආර්ය වංශේ කොහොමද කටයුතු කළේ එයින් කොහොමද කෙලෙස් නොඋපදනා ක්‍රමයකට මේ ඇඳුම පාවිච්චි කරේ කියලා අන්න ඒක තමයි අද දවසේ මාතෘකාව වෙන්නේ. මේක සඳහන් කරන්නේ <clears throat> සිවුරහා සම්බන්ධ කර. භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධ කර. නමුත් මම ඊයේ මතක් කරා මේ ආර්ය වංශ බණ පොළවල් වල භික්ෂුන් වහන්සේලා විතරක්ම නෙවෙයි ඉන්නේ සෑම තාරාතිරකම ඇත්තෝ ඉන්නවා. විවිධ කුල වංශයත්ෝ විවිධ පොහොසත්ත්වෝ ගිහියත්ෝ ඔක්කොම ඒ සියලු දෙනාටම මේ භික්ෂුවගේ සිවුර ගිහියගේ ඇඳුම කියන සම්බන්ධතාවය පෙන්ලා දෙමින් ඒ අතන්ට ඒ තුලින් මේ ලද පමණට පුද කියලා අපේ මේ <coughs> කියවනක් තියෙනවා. අන්න ඒ විදිහට යථා ලාද්ධ සම්පත්තිය කියලා <coughs> සන්තෝෂේ. යථා ලාද්ධ සන්තෝෂේ කියලා ලද පමණින් සතුටු වීමේ ಗುಣ තමයි මේකෙදි ගොඩක් කතා කරන්නේ. ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ හෝති iterator චීවරේ. මහනි මෙහි සාසනයේ භික්ෂුව <coughs> සන්තුට්ඨෝ හෝති සතුටු වෙනවා iterator චීවරෙන්. ලද යම් සිවුරකින්. මේ ගිහියත්ගේ පැත්තෙන් කියනවනම් Tamanට අවශ්‍ය කරන ඇඳුම ලද යම් ඇඳුමකින් ඇඳුමකින් සතුටු වෙනවා. iterator චීවර සන්තුට්ඨ්‍ය ආච වන්නවාදී. කතා කරනකොටත් අනිකුත් වැඩවලදීත් ලද යම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. ඒ කියන්නේ අර <clears throat> අමෝරාවෙන් අකමැත්තෙන් ලද යම් සතුටු සිවුරකින් යැපෙනව නෙවෙයි. Taman ඒක යැපිලා සතුටු වෙන අතර අනුන්ටත් මේ ලද යම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. නච්ච චීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති. මේ මැත්තේහි නොලබපු සිවුරක් හොඳ සිවුරක් නම්බුකාර සිවුරක් ලබා ගැනීම සඳහා අනේසනං ඒසනා කියලා කියන්නේ සොයා යාමට පරිේෂනා කියලා කියන්නේ මේ නැවත ඒ දේම සෙවීම රිසර්ච් කියන එකයි ඒසනා කියන්නේ සර්ච් නම් පරිේෂනා කියන්නේ රිසර්ච් කියන එකයි මේ නොලද සිවුරක් වෙනුවට නොගැලපෙනා තාලවල් වලට සිවුරු හොයන්න යන්නේ අනේසන. ඒසන කියන්නේ හරි පැත්ත නරක පැත්තෙන් මේ දායකයන්ට ඉඟි කරනවා. මේක මේමයි මට මේක වෙනුවට මේක ලැබුණොත් හොඳයි. මේක දික් කරලා දෙන්න, මේක මහත් කරලා දෙන්න ආදි වශයෙන් ඒ ලද දෙයින් සතුට නොවි අන්නේ විදිහට අනේෂණ කරන්න යන්නත් එපා. අපපති රූපං ආපජ්ජති. සමන ප්‍රතිරූප නොවන්නා වූ. සමනේකට ගැළපෙන්නේ නැති ඔයලා දේවල් වලට දේවල් මගින් සිවුරු හොයන්න යන්නත් එපා. අපපති රූපං ආපජ්ජ. අලද්දාච චීවරන්න පරිතස්සති. Tamanට නොලැබුණ සිවුරක් වෙනුවෙන් හිත තැවුල් ගන්නේ. හිත කනගාටු ගන්න. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දස්සාවි පරිපුඤ්ජති. යම් Taman කැමැතිම જાති හොඳම හොඳ සිවුරක් ලැබුණත් ඒක කවදාහක්වත් මේ රාග ගැට වලින් ගැටෙන්නේ නැතුව ඒ වගේම අනුන්ට ඒක <clears throat> හුවා දක්වන්නේ නැතුව ඒක මගේ පින නිසා මට විතරයි මේක හම්බුනේ අනික ගොල්ලන්ට හම්බුනේ නැහැ කියලා ඒ සිවුර Tamanට ආඩම්බරයක් කරගන්න නැතුව <clears throat> ආදීනව දස්සාවි. මේ සිවුර පාවිච්චි කිරීමෙන් කොච්චර කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා. සිවුර සම්බන්ධයෙන් ආදීනව දක්නාසුලුව නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. මේ ආශ්‍රව අනුශේධ ධර්ම දුරු කරමින් නීවර ධර්ම දුරු කරමින් වීතික්‍රම කෙලෙස් දුරු කරමින් නිවන් දකිනා වැඩේටයි මේ ශූර මම ගත්තේ කියලා. අපි සංඝයා ගිහියෙක් ගිහිල්ලා පැවිදි වෙන්න හදනකොට ඒ පැවිදි ලිංගය වශයෙන් පැවිදි වුණා කියලා ඉස්ලාම කරන්නේ ඉෂබාලා ඔය ශූරක් අතර දෙනුයි. ශූරක් අන්දවන එකයි. ඒ ශූර අපේක්ෂකයා අතේ තියලා අපේක්ෂකයාට කියනවා ගුරු ස්වාමීන් වහන්සේට වැඳලා කියන්නේ කියලා. මේ සිවුර හැරගෙන මට මේ නිවන් ලබන මාර්ගය ලබා දෙන්නේ කියලා. ඒ වගේම ගුරු රාත්‍ර ගත්තට පස්සේ කියනවා මට මේ සිවුර දීලා මාව පැවිදි කරලා මට නිවන් ලැබෙන මාර්ගය සකස් කරලා දෙන්නේ කියලා. ඉතින් පැවිදිලා ටික කාලයක් කරන උංග දෙනකොට ඔක මතක නැතිව. මොකටද පැවිදි වුනේ කියලා. ඒකට සිවුර පාවිච්චි කරන්නේ වෙන දේවල් වලට. ඒ පැවිද්දට පටන් ගත්ත තබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍යකරණත්තායි කියලා සියලු දුක ගෙවන් කරලා නිවන සාක්ෂාත් කරගැනීමේ අදහසින් පාවිච්චි කරන මේ චිවුර මට අන්දවල අනේ ස්වාමීන් වහන්සේ මාව පැවිදි කරන්න කියලා ඒ චිවුර ගත්ත එකේ මූලික කාරණාව අමතක කරන්න අරකයි Taman කොච්චර <coughs> වැඩිමාලේ වුණා කොච්චර කල් ගියත් ඒ චිවුර මේවා කරා ඒ වගේම ගිහියෙක් වුණත් Taman කවදාකවත් නරකයි මේ ඇඳුම අනුන්ට හුවා දක්වන්න. එහෙම නැත්නම් කාමකෝප ස්ථාන අනුන්ට දක්වලා අනුන්ට කාමයේ දනවන්න. ඒ විදිහට පාවිච්චි කළොත් අපි හිතුවට ඒ මනුස්සයගෙන් බේරෙන්න එපාද අපේ ඒව දිහා බලලා මොකටද කාමයේ අවසන් කියලා කිය හැකියි. නමුත් ඒකේ කොටසක් එනවා. දැන් මේ වගේ රටක හැම විනාඩි 3කටම සැරයක් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා. ඒක ඔය කොච්චර පොලිසිය වැඩි කරත් කවදාකවත් නැත කරන්න බෑ. මොකද ඒ තරමටම ඒ කාමයේ කුප්පගත්තට පස්සේ ඒක වළක්ව ගන්න අමාරුයි. ඉතින් ඒ කාමයේ කොච්චර දුරදි යනවාද කිව්වොත් පුතා විසින් දුව දූෂණය කරනවා. මේ තාත්තා විසින් දුව දූෂණය කරනවා පුතා විසින් අම්මත් එක්ක කාම භෝගයට යන තරමට ඒකේ නෑ කිසිම මේ බල්ලොරිලා ඌරෝගේ ඌරෝ වගේ කිසිම ගාණක් නැති තත්ත්වයට ගිහිලා තියෙනවා. ඉතින් ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා මේක තමයි මේ බොහොම දියුණු සමාජය කියලා. හොඳයි ඒගොල්ලන්ට හොඳයි. අපිට අමාරු මේ වගේ දෙයක් දිරව ගන්න. ඒකට හේතු වෙන්නේ ඒ තමන් පාවිච්චි කරන ඇඳුම් වලින් ඒ අනුන්ට කාමකෝප ඇති කරනවා නම් ඒකට අන්තිමට අපිට කැපෙන ගතියක් තියෙනවා. ඒක නිසා දැන් සංඝයා වහන්සේ නමක් සිවුරක් වළඳනකොට සිවුරක් අඳිනකොට පරිසංකා යෝනිසෝ චීවරං පරිදේවාය මම මේ සිවුර හේලම <coughs> සිටි සීයෙන් යුක්තව. එහෙම නැත්නම් මේ සතියෙන් යුක්තව පරිභෝග කරන්නෙමි. පටිසංකායෝනසු චිවරම් පරිසේවාමි. මේ මේ සීතසපටි ගහතාය උන්නසපටි ගහතාය මම මේ ශූරාන්තින මොකටද මේ සිවුර නැති සීතල නැති කරන්නයි උණුසුමින් වෙන හානිය නැති කරන්නයි. සීතසපටි ගහතාය උන්නසමයි වාත වාතාතප සිරින්දම සම්පස්සානම් පටිඝාතාය. මේ සීතල වාත වලින් <coughs> ඉරු එළියෙන් වෙන හානි නැති කරගන්නයි මම මේ ශූරාන්තින්නේ. එහෙම නැතුව මේ தත්ත්‍ය තාරාතිරම පෙන්වන්නවක්වත් කාමකෝ පෞසණ්ඩවක්වත් එහෙම නැත්නම් කාටවත් ඉදි කරන්නේ නැහැ. අන්න ඒ විදිහට සිවුර රෙදි පාවිච්චි කරනවා නම් ඒ රෙදි සඳහා මෙච්චරම වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම ඒකෙන් එච්චරම චිත්ත පීඩා ගන්න ඕනක බලන්නේ ඇති වෙන්නේ නැහැ. ඒ ලද යම ලද යම් ඇඳුමකින් සතුට වෙන්න කැමති වෙච්ච කෙනාට ලැබෙන මේ සතුට මොන තරම් ඇඳුම් ආයිසං වලින් ආලිසං කරුවට හරියන්නේ නැහැ. ඒක දවසක් රජ කෙනෙකුට දෙයක් හැදුනලු මේ තාමත්ම තද බල ඉෂිකක් වුණා. ඒ රජුර බොහෝම මේ පංචකාම සම්පත්තියට කැමති. කොයි රජුරුවත් ඉතින් ඕක තමයි. රජුරෝ කියන පංචකාම සම්පත්තිය රජුරෝ. ඉතින් හැදුනට පස්සේ පූජිත බමුණ මේක බල්ල බල්ල බැරිතන කිවලු මෙන්න මෙහෙම මේ ප්‍රතිකාරමයක් නැකන් කැමක්. මේ රටේ ඉන්න පොහොත් සන්තෝෂම මිනිස්යාගේ මේ කමිෂ ඊළඟට ඇඳගන්නේ. සන්තෝෂ මනුෂ්‍යයන් කම්ශීල නැඳ ගන්න. ඊට පස්සේ රජුර කරපු දේ අනබල කාර්යෝ ගෙන්නලා ඇතුළු නුවර <clears throat> අමාත්‍යවරු පුරංගනාවන් ඉන්න ප්‍රදේශයේ අනබෙර ලැබවලු කවුරු හරි මේක ඇතුලේ සතුටින් ජීවත් වෙනවා නම් පොඩ්ඩක් මාව හම්බෙට එන්න කියලා. අනබෙර දවස් 7ක් නමලු එක එක්කත් නැතිලු. මුළු අන්තපුරේ ඇතුළෙම ඉන්නේ බොහෝම දුක් විඳින ජනතාවක්. ඊට පස්සේ පිට නුවර අනබෙර ලැබවලු එක එක්කත් නැති. ඊට පස්සේ නියංගම් වලාන බෙරලව්වලු. ඒත් නෑ. ඊට පස්සේ ගම් වලට යනකම්ම දිගට යනකොට දවසක් ගොවියෙක් හැන්දකොරේ කුඹරහාලා නවුල් වියගා හොදලා හරක් තියලා දාලා අමුඩ ගෙටි ගහගෙන අර නිය මේ <coughs> වියගහ කරේ උදියගා වියගහයි නවුලයි කරේ තියන්න අනබෙර කාර්යයක් කරනවා. මොකද බොල කියන්නේ ඊට පස්සේ බලු මේ රටේ ඉන්නවන යම් කිසි සතුටෙන් ජීවත් වෙන මිනිස්සේ රජුරෝ ආරාධනා කරනවා. "ආ ගිහිලා කියපන් මම සතුටින් ඉන්නේ" කියලා. පස්කොර ගොයෝ අනබෙරේ නතර කරෝ සෙල්ලම් නෙවෙයි. මේ අනබෙර නතර නෝ ඔබට දැන් යන්න උනමාඩි ගන්න නෑ නේද ප්‍රශ්න නෑ මම සතුටින් ඉන්නේ කියලා. ඊට පස්සේ රජුරණ පයින්නේ කියලා කියනවා මේ සතුටින් ඉන්න මිනිස්සෙක් හම්බුනායි. ඉතින් රජුරෝ බොහෝම සැරසිලි සහිතව අර ගොවියා ගෙන්නගෙන කියවල මට මේ භයානක රෝගයක් තියෙනවා. ඒ රෝගේ නතර කරන්න මට පුරোহিত බබුණා කිව්වේ මේ සතුටෙන් ජීවත් කෙනෙක්ගේ මේ ෂර්ට් එක අරන් අඳින්න කියලා මම ඔබට ඕනේ වස්තුවක් දෙන්න මේ ෂර්ට් එකක් දෙන්න. ඊට පස්සේ බලමු මගේ ජීවිතේට ෂර්ට් එකක් කරලා නැහැ කිව්වා. ඒකයි සතුට. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි ෂර්ට් අඳින්න නැති කෙනාට වැඩිය අඳින කෙනා සතුටින් ඉන්නේ කියලා. මෙන්න මේ ආර්ථික විද්‍යාව අපිට උගන්ලා තියෙන මේ හරුප. නැත්නම් මේ දේශපාලනඥයෝ අපිට මේ අඳන් හදන ඇඳුම් එහෙම නැත්නම් මේ සමාජ විද්‍යාකාරයෝ අපිට කියන දෙන දේවල් යම් ප්‍රමාණයකට බොරුමත් නෙවෙයි නැත්තම් අපි මේ තරම්ම කන්නේ නැහැ. නමුත් මේකේ ඇක්චුලි පොඩ්ඩක් සලකා බලන දෙයක් තියෙනවා. ඇයි මෙහෙම ඉඳද්දි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචන් වහන්සේ මේ ලද දෙයින් සතුටු වෙන්න කියන්නේ කියලා. එහෙම නැත්නම් කවදාකවත් සතුටක් මේ ජීවිතේ නැහැ. උන්වහන්සේ සිහිපත් කරනවා අපේ සරුවචන් වහන්සේ ඉස්සර ආත්මික මහා මන්දහතුනම් රජ කෙනෙක්ව සක්විති රජ කෙනෙක්ව ඉන්න කාලේ <clears throat> ප්‍රධාන නගර 700ක් තිබිලා තියෙනවා. කොටුතාප වලින් වට කරපු නගර 700ක් ඒ හැම නගරයකම මහා ප්‍රසාද, පුරංගනාවන්, නැටුම් ශාලා, වැව් පොකුණු සම්පූර්ණ තිබිලා තියෙනවා. නමුත් කල්පනා කරලා බලනකොට මැරෙන මොහොතේ මැරලා තියෙන සතුටෙන් නෙවෙයි. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. මේ ලෝකේ අපි ඉන්නා තාක්කල් මේ අන්ධහැර පාගෙන මේ එක එක ඇඳුම් ඇඳගෙන නිකන් මට පේනව නිකන් විකට ඇඳුම් තරගයක් වගේ අවුරුදු කාලේ තියෙන. ඉතින් සමහර එයාපෝට් එකට ගියාම මට ඕකමයි විනෝදාංශ. එක එක රටවල් වල කට්ටිය ඇවිල්ලා මේ බලන්න මම මේ බලන්න මම කියලා පෙන්නගෙන යනවා. ඉතින් පැත්තකලා බලාගෙන ඉන්නකොට හරීම ලස්සනයි. මම ඉතින් පැත්තකලා ඉතින් බලාගෙන ඉන්නවා. ඒ එක එක එක එක කරාගේ විලාසිතා. පෙනෙන හැටි. ඉතින් ඒ විලාසිතා කරන ඇත්තෝ මොන තරම් වෙහෙස ගන්නවද ওই ටික මේ අනුන්ට වැඩිය හොඳින් තමයි පෙන්වන්නේ. නමුත් සතුට තියෙන්නේ ඒකේ නෙවෙයි ලද යම් දෙයකින්. ලද යම් දෙයකින් සතුටන ගතිය දන්න මනුස්සයාට කවදා හෝ මේ ජීවිතේ සතුට කියන එක බුද්ධ විදින්න පුළුවන්. අත්‍රිච්ඡතාවය කියලා කියන ලද දෙයින් සතුටු නොවන ගතිය. කියන්නේ ඊගාව දෙයක් ඕනයි කියන ගතිය මුළු ලෝකෙටම ලෝක පැත්තකට දාන්නකෝ තමන්ගේ මානසිකත්වයට මේ සම්පූර්ණ ද්වේෂය ඇති කරලා විභව තණ්හාව ඇති කරලා මාරාන්තික වෙලා සියදි විනාශා ගන්නෙත් මෙන්න මේ මේ දේ නෙවෙයි මට අනිත් දේ ඕනෑ කියන මේ පුංචි ආසාවෙන් තමයි. ඒක පේන්නේ ආසාවක් වගේ. නමුත් මේ තියෙන දේ <clears throat> කැමති නෑ ඊගාව දේ ඕනේ ඕනෑ දේ ලැබෙන්නේ නෑ තියෙන දේට ඒ නිසා වෛර කරනවා කියන එක ස්වභාවය. මේ වෛරය කොච්චර දුරදි යනවද කියනවනම් ඒක ඔය ඩෙත් ඉන්ස්ටින්ක් කියලා තියෙන්නේ මාරාන්තික මට්ටමට යන. සියදි විනාශ ගන්න මට්ටමට යන. ඉතින් මේ වගේ රටවල් වල එක එක සියදි නසා ගත්තොත් රැල්ලට යන්නේ. <clears throat> අනිත් ඔක්කොම හිතනවා මේක තමයි ක්‍රමය කියලා. ඒ මොකද ඔය ඇඳුම් ආලේ මොනතරම් ආයිත්තම් කරන හිටියත් ඇතුලේ හිස් කෝඹේ වාගේ කිසිම සතුටක් පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් සන්තුෂ්ටි කරගතියක් නැති වෙනකොට මේකේ තියෙන හිස් ගතිය පේනවා. ඒක මේ ආධ්‍යාත්මය තුළින් පේන එකක් නෙවෙයි. මේ මනස වැඩ කරන හැටි. ඉතින් ඒක දන්නා නිසායි සරුවච්චන් ආංශයේ උන්වහන්සේට ඕනනම් සක්විත රජ වෙන්න තිබ්බා. ඔක්කොම ಜಾති ඇඳුම් ආයිත්තම් ගන්න තමයි තිබුණා. නමුත් උන්වහන්සේ ඔක්කොම අතහැරලා මේ කහට සිවුරක් උඩට <clears throat> දාගෙන උන්වහන්සේ ඊට පස්සේ සියල්ල අවබෝධ කරගා. ඊට පස්සේ කියන්නේ ඉදමික්ක වේබික්කු සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවානි මානි මේ ශාසනයේ භික්ෂුවක් භික්ෂුවක් කියන්න නම් ලදයම් සිවුරකින් සතුට වෙන්න ඉගෙන ගන්න ඕන. ලදයම් සිවුරකින් සතුට වෙලා ලදයම් සිවුරකින් සතුට සිවුරකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරන්න. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි මේ රට්ටු කරන වැඩවල් අනුව අල්ලපු ගෙදර කරන වැඩවල් අනුව දිගින් දිගට දිගින් දිගට මේ තියෙන දේවල් වල ගුණය එකපාරටම නැති වෙලා ඊගාවට එන ෆැෂන් එක ඊගාට එන මෝස්තරේට පුදුමාකාර විදියට අඹායම ගිහිල්ලා අවසානයේ දන්න ඒකත් අවසුමානකින් ඒකත් out of fashion යනවා. ඒත් ඊගා වෙන එකට යනවා. ඉතින් අන්න ඒ වගේ නිකන් කැරට්ටලයක් පිටිපස්සේ බැඳගලා දුවන බූරුවෙක් වාගේ ඔය කැරට්ටලේ වැයෙනකොට හිතන ඇවිල්ලා කන්න පුළුවන් වෙයි කියලා. කවදාකවත් ළඟට එන්නේ නැවක වැනි වැනි තියෙන කැරට්ටලයක් විතරයි. එහෙම නැත්නම් අර එක හිවලෙක් එලිච්චක් පිටිපස්සේ ගියාලු තනබුරුල්ල දැන් වැටෙයි දැන් වැටෙයි කියලා වගේ තියෙන වෙලිච්චගේ. පිටිපස්සේ යනවලු වැටුනොත් කන්න පුළුවන් මේක බොහොම මෙලෙක් මාසනේ කියලා. ඉතින් ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා මේ තන බුරුල්ල කඩන වැටේ කියලා. වැටෙන්නේ නැහැ. ඔය අපි ඉල්ලන සතුට කවදාකවත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්න නම් අර බුදුහාමුදුරු කිව්ව පදම දරගන්න. මොකද්ද? ලද දෙයින් සතුට වෙනකොට. එකක් තියෙනවා. ලද දෙයින් සතුට වෙච්ච කරත ඒ මනුෂ්‍යයර තමයි මුළු ලෝකේ තියෙන සෑම සපක්ම හම්බෙන්නේ. ඒක අදහස් කරන්නේ යා මේ මේ මානසින් හදාගත්ත සැපක් කියලා. ඕනම සුඛෝභෝගී දෙයකට වරන් ලබනවා. හැබැයි කිසි දෙයක බැඳෙන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය කියන ධර්ම සාමාන්‍ය කාමයේ පිටිපස්සේ දුවන ඇඳුම් මොහතර දුවන පිටිපස්සේ දුවනට සූචි නැහැ. ඒවලට ඕන කරලා තියෙන්නේ කවුරු හරි ඊ ගාවට ඇඳුම් මොහතරේ ගැන ගුණ ප්‍රකාශ කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කොත් ඒක තමයි ධර්මේ බාරපත් කරන්නේ. රටපාල කියන කුමාරයා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මේ වගේ දේවල් අබිනිෂ්ක්‍මණය පිළිබඳව <clears throat> ප්‍රධානම චර්චි. දැන් බුදුරජාණන් වහන්සේ ඒත දග්ග පාළියේ මේ මගේ ශ්‍රාවකයන්ගේ අතර අග්‍රම අබිනිෂ්ක්‍මණය කරන්න අතර අග්‍රතන රටපාට කියලා කිව්වා. මේ රටපාල කුමාරයාට අම්මගේ පාර්ශවයෙන් 84 කලක් තනි ලැබිලා තියෙනවා. තාත්තගේ පාර්ශවයෙන් 84 කලක් තනි ලැබිලා තියෙනවා. එකම දරුවා. දවසක් මොකද්ද වැඩ කටයුත්තකට වේශාලියට ප්‍රධාන නගරයට ගිය වෙලාවේදී සරුවචනාංශේ මේ වගේ ඉඳගෙන බණ කියන. උන්වහන්සේ බණ ඉතින් කට්ටිය අහනවා මෙයාත් කියලා සිවුරු මේ සිව් පිරිස කෙලවරේ වාඩිලා බණ ඇහුවා. අහන්න මෙයාට තේරෙන පටන් අරගත්තා මේ කාම ලෝකයේ ඉඳගෙන මේ බුදුහාමුදුරුවෝ කියන පරතරයට යන්න බෑ කියලා. ඒ කියන්නේ <clears throat> මේකෙන් අහිඳ වෙන්න වෙනවා. ඉතින් මෙයා ඒක දිගටම තදටම බරපතලටම ගත්තා. අංජීලියල බොහොම ආදරෙන් අම්මට තාත්තට කතා කරලා කිව්වා අම්මේ තාත්තේ මම අද මේ ගෞතම සරුවච්චන් වහන්සේ කියන පුදුලගේ බණක් ඇහුවා. එතුමා අපට කියන දේ මට තේරෙන තාලෙට නම් මේ කාමභෝගී ජීවිතය ගත කරනවා මේ කරන්න බෑ. ඒ සංකලිත වූ Brahmacharya රකින්න මට ආසාවක් ආව පැවිදි වෙන්නේ. අර අම්මයි තාත්තයි කියනවා පුතේ උඹ මැරුණු වෙලාවක මේ ස්වභාවික වනසක් නිසා මැරුණත් අපි ඊටාම කනකාටු වෙනවා. ඒ වගේ මේ පණසියේදී අපෙන් වෙන් වෙනවයි කියන එක අනේ නිකන් හිතන්න එපා. ඒ කවදාකවත් වෙන්නේ නැහැ. මේ රටපාල කුමාරයා <coughs> සීතු කුමාරයා දෙවනි දවසෙත් ගිහිල්ලා කිව්වා කොයිකොල්ලෝ අකමැති බව හැබැයි නමුත් මට මේ මනුෂකමට <coughs> සදාචාරයට මට හිතෙනවා මට අයිතියක් තියෙනවා කියලා ඕගොල්ලන්ගේ අවසර අරගෙන යන්න. මොකද හේතුව සර්වචනාංශට එයා ඇත්තටම කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම කැමති මේ Brahmacharya සම්පූර්ණ පැවිදිලා රකින්න. ඒක සර්වචනාංශ චේතන මේකට අම්මගේ තාත්තගේ කැමැත්ත ඕනේ. ඒ නිසා මේ ගිහිල්ලා ඉල්ලන්න. පළවෙනි සැරේ බැරි වුණා දෙවෙනි සැරේත් ඉල්ලුවා බෑ තුන්වෙනි සැරේ ඉල්ලලා එතනම මේ ඔය කාපට් දාපු නැති අමු පොලවක එහෙමම ඇදගෙන වැටලා තියෙනවා එක්කෝ මරණේ නැත්තම් පැවිදි. ඉතින් අම්මල තාත්තලා හිතලා තියෙනවා ඕ කොයි බඩගිනි වෙනකොට ඇරෙයි බඩගිනි වෙනකොට නැගිටින්න තයි කියලා කරබන් හිටියා. මේ නිසා දවසක් ගියා නැගිටින්නේ නැහැ. දෙවෙනි දවසේ ගියා නැගිටින්නේ නැහැ. තුන්වෙනි දවසේ ගියා. දන්නා තාලෙන් පරණ අඹුවොත් ඇවිල්ලා අම්මා තාත්තත් ඇවිල්ලා කාපුවා ගණන් ගත්තේ. ඊට පස්සේ යාළුවන්ට ගිහිල්ලා කිව්වා දරුවනේ උඹලා මේ බොම සමීප ආශ්‍රයක් තියෙන්නේ මේ මනුස්සයාට මේ මොකද වෙලා තියෙන්නේ ඇවිල්ලා කරුණු කියන්නේ. මොන්නම දෙයකටවත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ යාළුවෝ කතා කරලා කියලා තියෙනවා අපි මෙහෙම කරමු. දැන් මෙයාගේ හිත දැඩි කරගෙන තියෙන නිසා අපි මෙයාව පැවිදි වෙන්න අවසර දීලා ඔය කිව්වට ඔය පැවිද්ද ඔය තරම් ලේසි වැඩක් නෙවෙයිනේ. අපි පස්සේ සිවුරු අරවමු. ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ. කියලා අම්මට කියලා තියෙනවා අපි මේක උපාය මාර්ගික කරන්න වෙන්නේ. එහෙම නැත්නම් මෙයා මැරෙනවා. මැරුණොත් ඒක අපිට මොකක් අක්ව ගන්න මොනක්ක බලන්න හම්බෙන්නේ සිවුර හිටිට අඩු ගන්න. සිවුර බලන්න පුළුවන්. නැත්නම් සිවුර අරවන්න පුළුවන් කියලා <clears throat> අම්මලා මේකට ඒලා අවසර දුන්නා. ඊට පස්සේ මෙයා නැගිටලා ශරීරේ පෝෂණය කරන ශක්තිමත් කරන සරුවත් යන ශ්‍රී ගිහිල්ලා බොහෝම ඈත පළාතකට ගියා බණ භාවනා කරන්න. ගිහිල්ලා නොබෝ කලකින් එයා ඒ රටපාල ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පැවිදි වීමේ පරමාර්ථ සාක්ෂාත් කරගත්තා. කලිවල චාරිත්‍රාක් වශයෙන් ਸਰවඥ සංගත ආවා ඒ අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා නැත්තම් තමන්ට මේ ධර්මයෙන් පිහිටක් වුණා කියලා කියන්නේ. <clears throat> ඊට පහුවෙන්දා පින්නපාතිකිය. ගියේ තමන්ගේ සිටුමාල්ගාව තියෙන වීදී. ඉතින් ඒ වෙනකොට අවුරුදු ගාණක් ගත වෙලා මේ සිටුමාල්ගාව ළඟින් හාමුදුරු කෙනෙක් යනකොට අම්මලා තාත්තලා බයි. උඹලා තමයි මගේ පුතා නැති කරේ පලාතට එන්න ඉපයි. ඒ නිසා කවදාකවත් පින්නපාතයක් දෙන්නේ නැහැ. රටපාල හාමුදුරුවෝ දන්නේ නැහැ. කෙසේ නමුත් මේ හාමුදුරුවෝ පින්නපාත වැඩිය මාලිගාවේ සිටු මාර්ගාව කිසිම ප්‍රතිචාරයක් නැහැ. පහු කරන යන්න සිටු මාර්ගාව පිටිපස්සේ දොරටුවෙන් වැඩට ඉන්න කෙල්ලක් 16ක් නරක් වෙච්ච පිට්ටු කෑල්ලක්. කුණු බාල්දියට දාන්න නැත්නම් බාරෙන් යහපත් තියෙන කුණු වලට දාන්න එළියට යනකොට කතා කරලා තියෙනවා නේද? නිනු ඔක විසි කරන්න යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. ඒ 16 මේ කටහඬෙමුයි අතපය ලකුණු බලලා මේ මගේ සිටු පුතා මගේ ස්වාමි පුත්‍රයා නේද කියන හැඟීම හැරක් තියෙනවා. එහෙනම් දුවනි කියලා තාත්තා අම්මට කියලා තියෙනවා ගෙදර සිටු මේ දුවට අන්න ඔබතුමීගේ පුතා ආවිල්ලා ඉන්නවා. ඊට පස්සේ කොච්චර සතුටුනාද කියනවනම් කියලා තියෙනවා. උඹ මේ කියන්නේ ඇත්තටම ඔබ දාසභාවයෙන් නිදාස් කරනවා. ගිහිල්ලා බලනකොට ගේ පහු කරගෙන යනවා. තාත්තට ගිහිල්ලා කියලා තියෙනවා ජහාට ගිහිල්ලා අඬ ගන්න. එතකොට මේ සතුටුබලහන්තු ගිහිල්ලා කැඩිච්ච ගේක මේ පිට්ටි කන්දක් ළඟ වාඩි වෙලා අර පරණ පිට්ටු කෑල වගේ. ඉතින් මෙයා බලන්න හිටිය තාත්තා. බලන්නලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ? හැ මෙච්චර මේ සිටු මාලිගාවක් තියේදී අර 16 20 20 කරන ලද පිට්ටු කෑල්ලක් වලදනවා. එන්න ගෙදර යන්න. ඊට පස්සේ කියලා තිනවා හරි මම ආරාධනාව බාර ගන්න නමුත් අද දාන ඉවරයි. මම හෙටට ආරාධනාව බාර ගන්නම්. මේක තමයි අපේ චාරිත්‍රයේ මම දැන් වළඳලා ඉවරයි. ඊට පස්සේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියලා කියනවා ඉන්න ඉන්න බෑ කියලා හෙටේයි කියලා. ඊට පස්සේ හෙට මේ දෙන්න සම්පූර්ණ වස්තු භෝග ඔක්කොම ගෙනල්ලා ප්‍රතිකාර කිව්වහලා අම්මගේ පැත්ත බෝතලේ මේ පැත්තේ තාත්තගේ පැත්ත බෝ පැත්ත මේ පැත්තේ කොච්චරද කියනවනේ මේ බෝතලේ වස්තු භෝග කන්දෙන් එහා පැත්ත කෙනෙක් ඉන්නවනේ මෙහාට පේන්නේ නැතිව. මැද ආසනේ පනවලා එයාගේ පරණ අඹුව දෙන්නෙක් ඉඳලා කියනවා දෙන්නට කියලා කියනවා රට්ටපාල සතුටු වෙන සුදුසු ඇඳුමකේ සකස් වෙන්නයි කියලා. ඊට පස්සේ ගෙදරට ආවට පස්සේ දාන බෙදන්නේ නැතුව අර වස්තු වල ආඩම්බරේ කියලා තියෙනවා. අර අඹුවන්ගේ ආඩම්බරේ කිය කියා දැන් මේක මෙයාව පොළඹව ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අඹුවොත් ඇවිල්ලා, පැරණි අඹුවොත් ඇවිල්ලා මේ ඔබතුමා අපි අතහැරලා ගිහිල්ලා මේ බණ භාවනා කරන දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍යාංගනාව කැමති වෙලාද දැක්කද උන්දලා ලස්සනද අපිට වැඩිය කියලා ඉඟි කරන්න පටන් ගත්තා. මේ රටබාල හාමුදුරුවෝ කියලා තියෙනවා නැගණියනි මම එහෙම අදහසකින් නෙවෙයි පැවිදුනේ මට ඕනේ සත්‍ය අවබෝධ කරගන්නයි කියනකොට අර පැරණි අඹුවන්ට නැගණිය කියන ආවංශනය කරනකොටම ඒ අත්තන්ට කාරණා වැටහිලා තීන තියලා වැටමයි කියන්නේ. පස්සේ අම්මට තාත්තට කියලා තියෙනවා ඔයත් ආරාධනා කරන දාන බෙදන්න නැත්නම් පින්න පාට යනවා. පස්සේ විජහාට දාන ටික බෙදලා ලස්සන ગાත ටිකක් කියනවා. ඒ රටපාල සූත්‍රය සඳහන් වෙනවා මේකේ කරන නටන නාටකම් ඇඳුම් සම්බන්ධව, දේවල් සම්බන්ධව රජුන් දුප්පත් මිනිසු මේ නර නාඩගම් කියලා රත්තරන් ගාතාවක් කියන අන්තිමට ඒකෙදි කියනවා මුවවැද්දෙක් මුවන් ඇල්ලවීම සඳහා උගුලක් කටවලා තිබුණා වාගේ මම ඒ උගුල ගැන දන්න මුවෙක් වගේ ඇවිල්ලා ඇම කාලා උගුල ගස්සන්න නැතුව පැනලා යනවා මුවවැද්ද අඬ අඬ බලන්නේ කියලා. ඒක තමයි රට්ටපහල හඳුරු අපිට ඉතුරු කරලා තියෙ පණිවිඩය. මේක ඇමක් බව දැනගෙන උගුලක් බව දැනගෙන ඇම විතරක් කන්න ඕන උගුල ගස්ස ගන්න නෑ. මේක ලේසි නෑ. සාමාන්‍යයෙන් මේ ඇම හදලා තියෙන්නේ කණ්ඩ හදනකොට උගුල ගැස්සිලා ඒ සතා කොටු වෙන්නේ. නමුත් දක්ෂකම කියලා කියන්නේ ඇම කණ්ඩ ඕන. මොකද අපිට ආහාර අවශ්‍යයි. අපිට ඇඳුම් අවශ්‍යයි. අපිට ගෙයක් අවශ්‍යයි. ඒ ටික අපි ගන්න ඕනේ ඒ ආශ්‍රව ධර්මේ, අනුශේධ ධර්මේ, නීවරණ ධර්ම පහළ නොවන ආකාරයට. ඉතින් මේක කෙනෙකුට ලොකු පාඩමක්. කොහොමද මේ උගුල උගුලේ ඇම කන්නේ ඒ උගුල ගස ගන්න තෝ කියලා. ඉතින් භාවනා කරනකොට අපිට নানা ප්‍රකාර ක්‍රමසහ විදි පහළ වෙනවා. දක්ෂව භාවනා කරන යනකොට කොච්චරක් අපි හැම කාලා උගුල ගස්ස ගන්න නැතු පුළු ඇති ඉන්න පුළුවන්කම තියෙයි. අපි හැම කාලා උගුල ගස්ස ගන්නවා. ගස්සගත්තට පස්සේ අපි පශ්චාත්තාප වෙනවා කියන්නේ. හොඳට දැලිපියක් ගාලා ගත්තොත් මේ <clears throat> දැලිපියෙන් කපනකොට ගානට කිස්කස් ටික කැපෙනවා හැමත තුවාල වෙන්නේ. ඊට පස්සේ ඒ දැලිපිය එතකොට ලොකු වටිනා ආයුධයක් ලොකු වටිනා පොරොජනක් දෙයක් වෙනවා. නමුත් ඒක අමෝරගෙන කපන්න ගියොත් තහමතුවාල වෙනවා අනිත් වගේ අපිට මේ හම්බෙලා තියෙන ආමිෂ වස්තුත් ඒවා ගැන කල්පනා කරන මේ හිතත් මේ රට්ටපාල හාමුදුරුවෝ කියපු තාලෙට <clears throat> එම කාලා උගුල ගස් ගස්ස ගන්න නැතුව බේරෙන ක්‍රම භාවනාවේදී කතා කරනවා නම් ඒ භාවනාව හොඳට සම සාන්ත සූක්ෂම තැනකට ආවට පස්සේ උගුල ගස්සනවයි කියන්නේ මේ ඇති වෙන සාන්ත භාවයට හිතවිලි පහල කරන එක. චේතනා පහල කරන එක. සංස්කරණය කරන්න හදන එක. මේ තියෙන එක මෙහෙමම බාර ගන්න පුළුවන් නම් ඔය ලද යම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරන කෙනාට විතරක් ලද යම් සිවුරක ಗುಣ ප්‍රකාශ කිරීම ලදයන්සුකින් සතුටු වෙනවා විතරක් නෙවෙයි ගුණත් ප්‍රකාශ කරන්න පුළුවන් එක්කනට විතරක් තේරුම් ගන්න පුළුවන් මේ භාවනාව හොඳට සියුමුණාට පස්සේ ඕකට ඕක හැඩ හැඩ කරන්න යන්න එපා ආලිත්තම් කරන්න යන්න එපා ආලවට්ටම් දාන්න යන්න ඕකේ මොනවත් නොකර නිකන් ඉන්න පුළුවන්කම් බලන්න මේක සංස්කරණය නොකර සිටීම අර ඇඳීම් නොකර සිටීම අවසන් නැතුව නිකන් ඉන්න පුළුවන් මට පුළුවන්කමක් තියෙනවා ඉතින් මේක තමයි පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියලා. ඔය මේ සතිපට්ඨාන සූත්‍රයේ, කිරිමානන්ද සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කරනවා ආස්වාස් ප්‍රස්වාස කාය සංසිඳුමින් සංසිඳුමින් හික්මෙන්නේ කියලා. අර ලද දෙයට සතුටු නොවන කෙනාට මෙතෙන්ට එනකොට ඉව සාදාරා ගන්න බැරි වෙනවා. ඒත් එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒව නැත්තම් මේ නැති වෙන්න ඉස්සල්ලා මේ ආනාපානය ඉක්මනට දැනගන්න ඕන වෙනවා මේක නැති වුණොත් මම මොකද කරන්න ඕන. එහෙම නැත්තම් සැක පහල කරනවා. තනින්නට වැටෙනවා. මේ සෑම දෙයක්ම අපි සංස්කාර කියන වචනෙට දානවා. පස්සම්බයං කාය සංඛාරක්. කාය සංඛාර කියලා ධම්මදින්නාව විසාක අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙකට. කයක් තියෙනවනම් කයේ තියෙන පණ තියෙන කයක නැත්තුවම බැරි අඩු බලංශ තමයි හුස්ම ටික. අන්නේ හුස්ම ටිකට ඔක්කොම බයිසන්න ඕන. රූප බලනවා නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, හුස්මත් ගන්නවා නෙවෙයි. වැටෙන හුස්ම දිහා සතිය යොමු කරගෙන ඉන්නවා යමක් නොකර සිටීමේ හැකියාව බලන අදහසින්. සංස්කරණය නොකිරීමේ අදහසින් ආනේ බලන ඉනකොට පුදුම ගොජ දැමිල්ලක් අක්ෂීරු භාවයක් අකමැත්තක් තනි ගතියක් පාළු ගතියක් ඇවිල්ලා අපි උස්සලා අරන්දා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ එක්ක අර කිව්ව සැක කරන විදිහට කල්පනාවට වැටෙනවා. එහෙම නැත්නම් නින්දට වැටලා භාවනා කඩා ගන්නවා. ඉතින් ගුරුවරයෙක් කිව්වොත් මේ වෙලාවේදී සංස්කාර නතර කරලා මේ සංසිඳවන බව සූක්ෂම භාවයට හිත පුරුදු කරන්න කියලා අර සිවුරේ පින්නපාතේ සෙනසුනේ ලගුම් පොලේ පිළිබඳව ලද දෙයින් සතුට වීම දන්නේ නැති කෙනාට මේක හිතෙන්නේ පාවාදීමක් කියලා. මේක හිතෙන්නේ මේ <clears throat> යමක් කමක් කරන්න පුළුවන්කම තියෙද්දී නොකර සිටීමක් කියලා. නමුත් සරුවචනාංශ කියන්නේ යමක් කමක් කරන්න පුළුවන්කම තියෙද්දී නොකර ඉඳීම තමයි ලොකුම වීරත්වය. ඒකේ එක විදිහකට පෙන්නනවා පරණැත්තු දන්නවා ඇතිව ඒ දවස්වල පෙන්නවා අඟුලිමාල් කියලා චිත්‍රපටියක් එංග ඉන්දියාවෙන් ගෙනලා සිංහල සද්ද කවලා. ඒ දවස්වල හැමදාම මේසක් එකට ඕක තමයි පෙන්වන්නේ. අන්න ඒක පෙන්නනවා අඟුලිමාල බුදුරජාණන් වහන්සේ හමු වෙන තැන චිත්‍රාගාරයක් ඇතුලේ ඒක පෙන්වනවා. භාරත් භූෂාන් කියන නළුවා ඉන්නේ අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ වෙනුවට තියෙන පිළිමයක්. අඟුලිමාල එක පාරටම කඩාවදිනවා ඒ චිත්තාකාරය ඇතුළට ඒක පෙන්වන්නේ කැලේක බුදුරජාණන්සේ වැඩ ඉන්නවා. කියලා බුදුරජාණන්සේ අභියෝග කරනවා දැනගන්න මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ කියලා ඒක පාරක් නිකන් අභියෝග කරනවා. අපි දන්න සම්ප්‍රදාන කුල කතාව නෙවෙයි මෙතන යන්නේ. අභියෝග කරලා පස්සේ බුදුරජාණන්සේ කියනවා ඔබට එහෙම මේ ඕනම දෙයක් කරන්න පුළුවන් නම් මම කැමැති අහන්න ওই පිටිපස්සේ තියෙන ගහෙන් කොලයක් කඩන්න පුළුවන්. අඟුලිමාල කියනවා මට කොලයක් නෙමෙයි මුළු ගහම ගන්න පුළුවන් කියලා කොල මිටියක් අල්ල කඩලා දාන. කඩලා අර කියනවා මීට වැඩි වැඩක් නැහැ. බුදුහාමුදුරනෝ පුළුවන් නම් එක කොලයක් ආපහු හයි කරන්න ඉන්නේ. එච්චරයි. ඒතර අර කොල ටිකත් ඔක්කොම වැටිලා මිනිස්සු බාර ගන්නවා කඩන්න නම් කාටවත් පුළුවන්. හයි කරන්නයි බැරි. හොඳම දේ තමයි නොකඩා හිටියනම් වැඩේ දිනු. එහෙම තමයි අඟුලිමාලට පණිවිඩය දෙන්නේ. අපිට කරන්න පුළුවන් දේවල් කරගෙන කරගෙන යනකොට අපි කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහැ. කියන්නේ අපේ වාහනේ ක්ලච් නැහැ, බ්‍රේක් නැහැ. කඩාගෙන යනවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් කියන්නේ ඕක තමයි සංසාරේ හැටි. පොඩ්ඩක් බලන්නකො නතර කරන්න. සංසිඳවන්න. කය සංසිඳවන්න. වචනේ සංසිඳවන්න. හිත සංසිඳවන්න. ආන්නේ කරගෙන යනකොට මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ඉතාමත්ම වැදගත් ඒ ගුණය අපි හඳුන්ලා දෙන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ අපිට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සම්බන්ධ කරගෙන. basic needs. ඇඳුම හම්බෙච්චාම පුළුවන් තියෙන ඔක්කොම ඇඳුම් අඳින එක නෙවෙයි හැබැයි වැඩේ මේ සීත උෂ්ණ සංසන්දනයක සමනය කරන ලැජ්ජා හිරිකෝපිනිස්ථාන වසන අවුවට වැස්සෙන් අරසා කරන එක පමණයි ඇඳුම කියන්නේ. දැන් ගත්තොත් එහෙම ඇඳුමක නිර්වචන හුඟක් වෙනස්. ඉතින් ඒවා ඒ කවුරු කොහොම කරත් අපි දන්නවා නම් මේකෙන් මේ හිතා ගන්න බැරි තරම් කෙලස් වැඩෙන්න ඉඳී තියෙනවා කියලා අපි කොච්චර පරිසං වෙයිද මේ එක එකක් කරන ගමන් මොකද භාවනා කරනකොට තේරෙනවා කොහොමද අපි මේ මේ කෙලස් ප්‍රවාහ විශේෂම ආසව ධර්ම, අනුශේ ධර්ම නතර කරන්නේ කියලා. මොකද ඒවා ඉන්නේ අපි කියලා නෙවෙයි. නමුත් ඒවා එන්නේ අන්නර විදිහට ප්‍රමාණ නොදැන. එහෙම නැත්නම් <clears throat> සන්තෝෂයටපත් නොවි අතෘප්ති කරව මේ ඇඳුමට ඇති ආශාව, කැමට ඇති ආශාව, ගෙවල් දොරට ඇති ආශාව නිසා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ කතාවෙම කැලලක් ගන්නවනේ උන්වහන්සේ කියනවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තුමා යනවා ඇත්තටම කෝරවි රජුගේ රාජධානියට රාජධානිය තියෙන උයනට ගියාට පස්සේ කෝරවි රජුගේ එදා උයන් කෙලියට යන දවසක් සුවන් පාලකයා කියන අන්න රට්ටපාල પરම්පරාවෙන් පැවිදිච්ච පැවිලෙන් විඝාට ගිහිල්ලා රට්ටපාලට කෝරපේ රජුරෝ සමපලවල ඉන්න කෙනෙක්. නමුත් මේ කරපු වැඩේ රජුරවන්ට කෙනෙහිල්ලක් වාගේ. පොහොසත් කෙනෙක් මොකටද ගීගිය අතහැරියේ කියලා. එක එක එක එක යා ඉදිරිපත් කරනවා කරුණෝ මොම ගීගිය අතහරින්නේ මිනිස්සු සාමාන්‍යයෙන් යමක් කමක් නැති වෙනකොට. අසාධි ලෙඩක් ඇතිච්චාම කො වයසට ගියාම එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙකේ හීනමානයක් අප ඔබතුමාට මොනවත් නැතුව මොකටද මේ ගී ගැතයි ඊට පස්සේ රත්පාල ස්වාමීන් වහන්සේ කියනවා ඒව එකක්වත් මට නෑ නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ මුළු සංසාරෙම පද හතරක් කියනවා අවසානයේ කියන්නේ අතිත්තෝ කාමදාසෝ ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ මේ මුළු සංසාරෙම ඌන භාවයක් හිග භාවයක් කිසිම සතුටක් නෑ අතෘප්ති කරයි මැරෙනකොට හැම කෙනාම මැරෙන්නේ අකමැත්තෙන්. සුප්ති කරව නෙවෙයි. කාමදාසෝ අපි කරන හරියක් කරන්නේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලකම් කරනවා. දාසකම් කරනවා කාමරාජිනියට පහඳින එක තමයි. කදාක සතුරු කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒක රජුරෝ කනගාටු වෙනවා. එහෙම කියන එක ගැන කොහොමද එහෙම කියන්නේ? මයට මට නෑනේ එහෙම දෙයක්. මම බොහොම සතුටින් ඉන්නේ කියලා. මම පිළිච්ච ගතියක් තියෙනකොට ඒ රත්පාල ආහනවා හොඳයි ඔබතුමා පිරිච්ච ගතියක හිටියට හොඳට ආරංචි වුණොත් එහෙම අසල්ලාති රාජ්‍යයක් තියෙනවා කියලා බොහොම ආඩ්‍යයි යමක් කමක් තියෙනවා නමුත් රාජ්‍ය පාලනේ දුර්වලයි ඇතුළත ගැටුම් තියෙනවා කියලා ඔබතුමා කල්පනා කරන්නේ නැද්ද ඒ රාජ්‍ය ඔබතුමාගේ රාජ්‍ය ප්‍රියා කරගන්න. ඒකට රජුගෙන අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙලා ඒ දුර්වල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මගේ රාජ්‍යට යා කරගන්නවා. ඉතින් ඒ මොකද? දැන් මේ තියෙන රාජ්‍ය ඇතිනම් සතුට වෙනවනම් මොකටද තව රාජ්‍යයක් එකතු කරගන්නේ කියලා. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඌනෝ ලෝකෝ අතීතෝ කාමතාසෝ. ඒ නිසා අපි හිතනවා නම් එහෙම වුණේ ඒ අත්තන්ගේ වැරද්ද නිසා නමුත් මට පුළුවන් මේක ඇඳුමින් සම්පූර්ණ වෙන්න. මට පුළුවන් ආහාරයෙන් සම්පූර්ණ වෙන්න. මට පුළුවන් නිවාස වලින් සීනාස වලින් සන්තෝෂ වෙන්න කියලා. ඒක තකතිරුකම ඇර වෙන මොකක්ද? අපි කවදා හරි බාර ගත්තොත් මේ කවදාකවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සතුරු කරන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන්න ගත්තොත් මේ අතිශෝක්තිය සුඛෝපභෝගීත්වයේ පැත්තක තියලා උගෝදෙනෙක් හිතන කොම් වෙනවා කිය. උගෝදෙනෙක් හිතන එතකොට මේ රැල්ලත් එක්ක යන්න බෑ කියලා. මේ රැල්ලට වැටුනොත් රැල්ලට අහුවෙන්නම වෙනවා. ඒක නිසා තමන් මතක තියාගන්න මේ රැල්ල එහෙම නැත්නම් මේ බහුවචන එහෙම නැත්නම් සෙනගත් එක්ක අපිට මේ ආධ්‍යාත්මික ගමන යන්න බෑ. ඒක යන්නේ එකම එක මානෙක මම දැන් මෙතන කියන එකේ තමයි. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි ඒ <coughs> බාහිර ලෝකේ කට්ටියත් එක්ක ඇයි හොඳ ඒ පවත්තනකම මේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන කරගන්න. ඒකට තමයි කියන්නේ අර හැම කාලා උගුල ගස ගන්න නැතුව ජීවත් වෙන්නේ කියලා. සකිටියෙන් බණ කියන වෙලාවට සරුවචාන්සේ සඳහන් කරන්නේ චක්කුමාස යත අන්දෝ සෝතවා බදිරෝ යත යම් කිසි කෙනෙක් ඇතිරෙන්න ඕනේ මේ ලෝකේ හොඳට ඇස් තියෙන කෙනෙක් වුණාට කියන්නේ බැලීමට ඇස් පාවිච්චි කරාට හැසිරෙන්න ඕනේ අන්ධෙක් වයි කියන. පේන්නේ නැති කෙනෙක් වයි. හොඳට කන් තිබුණාට දමණය කරන්න ඕනේ ඉඳුරන් කොහොමද බීරෙක්වයි කිය. නාසය දිව කට දිව කය කියන මේ දේවල් හොඳට තිබුණට ඒක වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ ඉන්නේ. කොච්චර සූක්ෂම දැනුමක් තිබුණත් ඒ දැනුම හුවා දක්වන්න යන්න බෑ. බැරිම නම් මොනම විදියකින් බේරෙන්න බැන්නම් මලමිණියක් වගේ ඉඳලා අත අත්තෝ සමුප්පන්නෝ සයේත මත සායිතං කියලා කියනවා. මලමිණියක් වගේ ඉඳලා මේ අවස්ථාවෙන් Tamanට ඇතුළට ගලන්න පුළුවන් කෙලෙස් නොගැලීම පිණිස කෙලෙස් වලින් ආසාදෙන් නොවීම පිණිස කටයුතු කරන්න ඉතින් ඒක සාමාන්‍ය අමාරු ඒ අදහසක් කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න මොකද හුඟව දෙනෙක් පිළිගන්න කැමති නැහැ මොකද්ද මේකෙන් කියන මේ අදහස කියලා ඒ කියන්නේ අපි දකින්නයි කියලා හිතමු අපේම පවුලේ කිට්ටුවන්තෙක් වැරදි වැඩක් කරනවා වැරදි වැඩක් කරනකොටම ඒ දකින්නවත් එක්කම අපට පුදුම ගැම්මක් එනවා විචාට පැනලා ඒක ඔයා හදන්න හදා මොනවා හරි දෙයකින් අරකට ප්‍රතික්‍රියා කරන්න. නමුත් ඒ වෙලාවේදී හිත තියෙන්නේ හොඳටම ඇවිස්සিলা. දකපු දේෙන් කැළඹිච්ච හිත ඒ කරන කෙනා කෙනේ ද්වේෂයක් හෝ නැත්නම් වෙන මොනවාරි අන්නේ කැළඹිච්ච හිතෙන් අපි මොනවා කරන්න ගියත් වෙන්නේ මොකද්ද? අපි ගන්න තීන්දුවක් කවදාකවත් yaadෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒ දකින්න වෙලාවෙදී මතක තියාගන්න මෙන්න මේ කැළඹිලි හිතෙන් මම මොනවා හරි තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුව මටත් අවාසිය පිනිස බලනගෙනම තවාසිය පිනිස ඒක නිසා සිද්ධ වෙනවා ඒ දැක්කට නොදැක්කා වාගේ ඉන්න. ඇහුවට නෑ වුණා වගේ ඉන්න. අන්නේ ඒක කරනකොට උඟ දෙනෙක් හිතනවා මේක නෝන්ජක්කමක් කියලා. මේක මම බය ආදු ගතියක්. ඒ නිසා මේ ඒ සමාජයේ ඒ රැල්ලේ ඉන්න ඒ කරන්නම් වාලේ කරන්න හදන. අන්න ඒකට පෞෂත්වයක් අවශ්‍යයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ පෞෂත්වය දිනු කරනකොට අත්‍යවශ්‍ය අත්‍යවශ්‍යම ගුණේ තමයි ලද දෙයින් සතුට වෙන්නේ. ඔය තියෙන හරි ඇති කොයිට වැඩි ඕක දිනු පවුණු කරන ගත්තොත් දිනු පවුණු කරන්න ඕනේ නිවිච්ච හිතකින්. තැම්පත් වෙච්ච හිතකින්. කලබලයකින් නෙවෙයි. ඉතින් අන්න ඒ වගේ මානසිකත්වයේ තියෙන ඊටාම ගැඹුරු ගතිවලට මේ Tamanගේ සිවුර සම්බන්ධයෙන් තියෙනා වූ ලද දෙයින් සතුරු වෙන ගතිය ඊටාමත්ම පළල් ඒ වගේම ගොරෝසු මට්ටමේ ආදර්ශයක් දෙනවා. ඒක ප්‍රයෝජනෙට හරකලා තමයි අනුව පාවිච්චි කරන්නේ. ඒ වගේම කැමට ගියාම හුඟදෙනේ ඛණ්ඩ ජීවත් වෙනවා මිසක්කා අපිට තියෙන ජීවත් වීම සඳහා කණ එකයි. එහෙම නැත්නම් කොයි වෙලාවෙත් අර පාටිය මේක අර කුයන්න මේක උයන්න හරි ගසම් පටන් අරගත්තොත් කොහොම කෙරුවත් ඒ මිනිස්සයත් මැරෙනකොට අතෘප්ති කරව තමයි මැරෙන්නේ. බඩගින්න ඉන්න මිනිසා මැරෙනකොටත් අතෘප්ති කරව තමයි මැරෙන්නේ. මේ නිසා බටේර මිනිස්සෙක් කියලා කියනවා අපේ මේ ජීවිතය කියන සමීකරණය බොහෝම සංකීර්ණ බොහොම දිග එකක්. ඉතින් මේ සමීකරණයේ උත්තරය අපිට ලැබෙන්නේ මරණ මොහොතේදී මරණ මොහොතදී කොයි කෙනාගේත් උත්තරේ බිඳුවයි. කොච්චර ශීක සමීකරණයක් වුණත් අන්තිමට බිඳුවේ තමයි මැරෙන්නේ. ඕක ඔච්චර ගැඹුරු නැතුව අපේ 3 wheeler කාලයක් කියලා තිබුණා 3 wheeler එක පිටිපස්ස. ඌලියලා තියෙනවා ගණන්කාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් කියලා. ඉතින් ඔය ටික අපිට මතක් වෙනවනම් ඔය නාටකවතාවය මේ නටන්නේ කියලා ඉතින් ඕ නාටකම නැටුවට කමන්නේ ඒකේ ප්‍රමාණය දැනගන්න. අසීමිතව අනුසතුරු කරන්න කරන වෙනුවට ඉතින් බුදුරජාන් වහන්සේ මේ ටික මේ බුදු බණක් විදියට තාම කැඹුරක් විදියට මේ දේශනා කරාට පස්සේ අපි දන්න බුදුහාමුදුරුව මේ අපිට අපි මේ සැප විඳිනවට ඊර්ෂ්‍යාවකටවත් එනසෝ වෙන දෙයකට නෙමෙයි මේ කතා කරන්නේ මේ සංසාරයෙන් ගැලවෙන්න නම් ඒ සූක්ෂම උපක්‍රම දැනගන්න. හැම කාලා මේ උගුල ගස්ස ගන්න නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ට ලැබෙන උපක්‍රම ක්‍රම සහ විදි ඒ ඒ පුද්ගලයා තනි තනියම සකස් කර ගන්නවා. පොදුවේ කතා කරන්න පුළුවන්වත් තියෙනවා. නමුත් අපි ජීවත් වෙන්නේ අපි අපි හදාගත්ත ලෝකවල. ඒ ගොඩේන්වත් සිද්ධ වෙන්නේ ඔය කියන තාලෙට මේ දේවල් වල සාමාන්‍ය වචනේ කියනවා නම් කියන්න තියෙන්නේ අතිශෝක්තියට සුභෝභෝධිතට ගිය ගමන් අපි අහුවෙලා ඉවරයි කියලා හිතා ගන්න. ඒ වෙනුවට අපිට තියෙන විකල්පය තමයි ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරනවා කියන්නේ. ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන කෙනෙක් යනවා නම් මේ කියන ආර්ය වංශයේට ඒ ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන කෙනාගේ ඒ ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන ගතියට මෙලෝ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. පහත් කරලා කතා කරන්න බෑ. තුච්ච කරලා කතා කරන්න බෑ. හැම කෙනෙක්ම දකිනවා මේක ඉතාම ගැඹුරක් තියෙනවා කියලා. නමුත් ඔය සුකොභෝගීත්ව පිටිපස්සට ගියාම කවුරු තුච්ච කරන්න ඕනේ නැහැ. ජීවිනියම තුච්ච වෙනවා. අන්තිමට ගිහිලා තුච්ච වෙනවා. හරි එක දවසක් මට මතක් වුණා මම ඒක බණට කොන්ටැක් කරා. ඒ අපි අර නිතරම වැඩ කරන කපකාර මහත් එක්ක ඉන්නවා. කොහොම අහිංසක මිනිස්සයා පරණ අස්සාවක් කළා පෙන්ෂන් එකක් ගත්ත මිනිස්සෙක්. ඉතින් ආ පෙන්ෂන් එකෙන් තමයි දරුවෝ දෙන්නට උගන්වන්නේ. එයාට ඉන්නවා දුවකුයි පුතෙකුයි ඒ දුවට දුවට බාලපුතා තමයි හිටන්නේ. ඇඳුම් මොහතර හරියට අවශ්‍යයි. ඉතින් එයා ජීවත් උනේ මුළු රස්සාම කරන කාලේ ඇඳුම් දෙකක් තියාගෙන ඒකෙන් තමයි යපු. නමුත් මේ දරුවෝ දැන් තාත්තට අයිතිවාසිකම් කියලා සටන් කරනවා මට මේ ඇඳුම දුන්න නැත්නම් ඉස්කෝලේ යන්නේ නැහැ. ඉතින් මේ මිනිසයා ඉතාමත්ම කනගාටුවෙන් අර පෙන්ෂන් එක හම්බ වෙනකන් ඉඳලා අඳ ගහන ගිහිල්ලා ඒ අවශ්‍ය ඇඳුම අරන් දෙනවා. ඇඳුම අරන් දීලා ගෙදර ඇවිල්ලා බලාන ඉන්නවලු පරණ ඇඳුමකට මොකද කරන්නේ කියලා. ඉතින් ඒක බලන් අල්ලන්න ගන්නවා. මගේ පපුව දානවා ස්වාමීන් වහන්සේ. ඒව දිහා බලාන ඉන්නකොට උණ්ඩ ගාණක් වනසි. මට කමක් නැතුණු ඒක දිරලා ගිහිල්ලා අමාරුවකට අරගත්තා නම් පෙන්ෂන් කියන්නේ මොකක් ගත්තත් කිසිම හැඟීමක් නැහැ. ඉතින් කොහොමද මම මේවා කියලා දෙන්නේ කියලා. නිසා අපිට හරි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි දෙයක් බාර ගන්නකොට අපි ළඟ තියෙන එකට අපි මුක්ත කරන්නේ. දැන් නම් මෙහිකෙනම් කිසිම ගාණක් නැ ඔක්කොම මේ ඩස්පින් එකට දාන එක විතරයි කරන්නේ. ඒකට විශාල සේවයක් තියෙනවා බ්‍රාහ්මතින්ට ඇවිල්ලා ඕන කුණක් කරගන්න. හાર્ඩ් ඒව වෙන්න පුළුවන්, soft ඒව වෙන්න පුළුවන්, recycle කරනවා වෙන්න පුළුවන්, plastic වෙන්න පුළුවන්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ අර ඩස්පින් එක බඳිලා ලොකු එකක් ගන්න එක විතරයි. නමුත් අපි දැනගන්න ඕනේ මට වග වෙන්න ඕනේ අපි මේ පාවිච්චි කරලා මේ විසිකරන්න හදන දේවල් වල ප්‍රයෝජනය ඇති බලනකොට අපි මේවට කොහෙන්ද ගෙවන්නේ? අපිට නෙමෙයි අපි ඉස්සරහට පරම්පරාවක් ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේ ලද්දේන් සතුටු වීම දන්නවනම් දැන් මෑත කාලේ ඇතිවෙච්ච ඔය පරිසර හිතවාදී අදහස් එහෙම නැත්නම් මේ චිත්ත දූෂණ නැත කිදීමේ වැඩවලට කවුරුවක්වත් හිතුවේ නැහැ මේ ලද දෙයින් සතුටු වීම වගේ දේවල් වල උත්තරේ තියෙනවා කියලා. මේ වගේ ඇත්තටම කියනවා මේ ගැන හොයපු විමාන ඉතිහාසය පිළිබඳ හොයපු ඇත්තෝ මේ වගේ මිනිස්සු අසීමිතව මේ සුඛභෝගීත්වයට ගිය රැලි තුනක් ශිෂ්ටාචාර තුනක් මේ දැන් මේ වෙනකොට පේන්න තියෙනවා කියලා ආසන්න එක තමයි ඔය ඇට්ලැන්ටිස් වල තියෙන්නේ ඇට්ලැන්ටික් වල සම්පූර්ණ උස් උත්කෘෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා මිනිස්සුෙකුට මනසින් මනසට පණිවිඩයක් දෙන්න පුළුවන් මනසින් මනස කතා කරන්න පුළුවන් දුර්වල මනස ඇති කෙනා බලවත් මනස ඇති කෙනා යටතේ පාලනය වෙන සම්පූර්ණ සිස්ටමයක් තිබිලා තියෙනවා නමුත් ඒකත් විනාශ වෙලා තියෙනවා දැන් අපි ඉන්නේ මේ වගේ එක සම්දිස්ථානික ඒක සඳහන් කරන්නේ ඇත්තෝ මේ ඔර්ලොස් බට්ටවක් පෙන්ඩියුලම් එකක් වගේ ඒ පෙන්ඩියුලම් එක කිලෝරට වෙනකම් පැද්දිලා ආපහු එනවා තිබුණු තැන මේ යන්නේ තුන්වෙනි රැල්ල කියලා කියනවා. අසීමිතව මහ පොළොව විනාශ කරලා අසීමිතව ඒ මනුස්සෝ විනාශ වෙලා ආපහු තේරුම් ගන්න හොඳම දේ තමයි අර හිටපු එහෙම නැත්තම් ලද දෙයින් සතුට වෙන ගතිය. ඉතින් ඒක සරුවචන් වහන්සේ ඉතාම පැරණි වූ අග්ගණ වූ රත්ත්‍ඥ වූ පෝරාණ වූ ධර්මයේ විදිහට ඉදිරිපත් කරලා උන්වහන්සේ ඒක අපිට පටවැව්වේ නැහැ. උන්වහන්සේ කරලා පෙන්නවා කරලා පෙන්නලා තාම සතුටින් ඒ අවුරුදු 45 ගත කරා ඒ කිසිම වෙලාවක කිසිම තැනක ওই ත්‍රිපිටකේ අයිතිවාසිකම් සඳහා සටනක් කියන එක කිසිම තැනක සඳහන් වෙලා දේශපාලන ශක්තියක් හෝ ලද දෙයින් සතුටු වීම තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක සඳහා දැනට තියෙන අපට තියෙන මේ ආදර්ශයේ පේන තියෙන සංඝයාගෙන් තමයි. ඒ සංඝයාට ඒ සිව්වණක් හතර පිරිකරම ඒ කියන්නේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස සේරම ගිහියන්ගෙන් ලැබෙන. ඒ නිසා සංඝයා කියන්නේ පරපටිබද්ධ ජීවිතයක්. ඉතින් ඒ නිසා සංඝයාට කිසිසේත්ම එහෙම නම්බුවක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ගියෝ අපි කියවට දුස්සීල වුණත් භාවනා නොකරත් මොනවා කරුවත් බත සපයන්නේ ගිහියා. අපිට අවශ්‍ය බෙහෙතක් සපයන්නේ ගිහියා. අපිට අවශ්‍ය ගෙදරක් ලබලා දෙන්නේ ගිහියා. නිසා මේ ඒ පරපටිබද්ධ ජීවිතය බුදුහාමුදුරුවෝ දකින්නේ ලෝකෙ තියෙන උත්තරම ජීවිතය විදියට. හිඟාගෙන කන ජීවිතේ. උත්කම ජීවිත අපේ ලොකු ස්වාමීන් කාලේ මේ ශෝරය 10ට විතර වෙන්නේ නැති මං ගිහිලා කතා කරන වෙලාවේ ඌඩු බැල්ලෙන් බුදියාගෙන උන්වහන්සේ කියනවා අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන හිඟමන හරි වටිනවා කියලා. ඒ මොකද මේ ගිහියෝ මහාංශයෙන් දාඩිය මහාංශයෙන් හම්බ කරනilla දීලා අනික් කියන්න අනික් හිඟන්න නම් බැලලා එලවනවනේ අපිට වඳිනවා. මහා පුදුම හිඟමනක් අපිට මේ බුදුහාමුදුරු දීලා තියෙන කියලා හරි බුදුමයි කියන්නේ. ඒව බුදුම විදියට අගයන් ආඩම්බරයෙන් බුදුහාමුදුරු සම්පූර්ණ මනස වෙනස් කරලා අපිට හදලා දීලා තියෙනවා. ඉතින් මේවා කියනකොට සමහර කියන්නේ ඊර්ෂ්‍යා හිතන ඇති මේ සංඝයා වුණාට පස්සේ මේ වුණාට අපිට නැහැ කියලා. ඉතින් මේ එකක් තියෙනවා. මේ අත්ව මතක තියාගන්න ඕන. මේ ලෝකේ දැන් අපේ අවුරුදු 2550ක් කියලා තියෙන එකම සංඝයා වංශනමත් උප්පත්ති සංඝයා වෙලා නැහැ. හිස බාගෙන සිවුරු ඇඳගෙන එළියට ආපු එකෙක් නැහැ. ඔක්කොම ගිහියෝ. ඔක්කොම ගිහියෝ තමයි. ඒ ගිහි પરම්පරාව සම්පූර්ණ විනාශ වුණෙත් නැහැ. ඉතින් ඒක නිසා පුළු පුළුවන් කියන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය කටයුතු කරන්න ඕනේ. නමුත් මේ ගිහිකමේ ඉඳලා පැවිදුණායි කියලා මේ ධර්ම ඔක්කොම හම්බෙන්නේ නැහැ. මොකද හොඳට බලන්න සංඝයා වහන්සේලා දිහා සංඝයාසලා කීයෙන් කී දෙනාද මේ ලද්දෙන් සතුටු මේ ಗುಣ කතා කරන්නේ ලද්දෙන් සතුටු වෙන්නේ කියලා එතන මතක නැතිලක්. යතන මතක නැති වෙන්නේ මොකද්ද? මේ සිවුර ගත්තේ සබ්බ දුක්ඛ නිසරණ කියන එක මතක නැතිලා තියෙනවා. ඉතින් එහෙම ගිහියත් ඒ පැවිදියත්ෝ ආදර්ශයක් දෙන්නේ නැතිකොට ගිහිව අමාරුයි. ගියන්ට මේ ආතපත නැතුව යනවා. ඉතින් ඒක නිසා මේ ධර්ම පොඩ පොඩ කියලා දෙන්න. කියලා දෙමින් ඒ අපි සංඥා වංශලා විදිහට අපි ප්‍රතිතද කරගන්න ඕනේ. අපි මේ කියන දේ කරනවද කරන දේ කියනවා. ඒ වගේම ගිහියෙකුට අපිට කියන්න පුළුවන්ද මේ අපි පැවිදි වීම නිසා භවනා කරන නිසා ලද්දෙන් සතුට වෙන නිසා අපි වත්තන්න වැඩි සතුටින් ඉන්න බවක් අපිට නැත්තම් කොහොමද ජීව අපි අනුගමනය කරන්නේ? ඒක නිසා සතුට වීමේ ක්‍රමය කදාකවත් හතර මහ භූතයන්ගේ නෑ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරුවචනාචි මතක් කරේ හතර මහ භූතයන්ගේ එකක්වත් නෑ. හතර මහ භූතයන් කරේ අපි දක්වන ආකල්පය තුලයි සතුට තියෙන්නේ. ඒ නිසා අපිට භාවනාවේදී සිද්ධ වෙනවා මේ හතර මහ භූතයෝ කියලා කියන කය, කාය පිළිබඳව කායනුපස්සනාවේදී පස්සම්බයං කාය සංඛාරං අස්සසී සාමිති සික්කති කියලා හිත ඒ දේවල් වල අවසන් නැතුව එහෙම සංසිඳින්නට ගියට පස්සේ ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං කියලා මොන වේදනාවක් ආවත් සැප වේවා දුක් වේවා අදුක්කම සුඛ වේවා මේක වෙනුවට මට අරේක ඕනෑ කියලා නම් හිතන්න එපා හිතපු ගමන් ඒ මේ කියන සිවුරට නොලැබ සිවුර නොලැබ සිවුරකට තිය ආසාවක් වගේ මොකද්ද මේ අවුලක් මොකද්දෝ දියසුලියක් පටන් ගන්නවා. අපේ තියෙන උත්තරම දක්ෂකම, උත්තරම ඥානි, උත්තරම හැකියාව තමයි මේ දේට මට හැඩ ගැහෙන්න පුළුවන් කියන්නේ. ඒක ඒ මහායාන මේ සාහිත්‍ය උගන්වන්නේ වතුර වගේ කියලා. වතුර ඕනේ භාජනයකට දාපුවාම භාජනේ හැඩේ ගන්න. ඒ වතුර කවදාකවත් කියන්නේ මට මේ හැඩේ තියෙන්න ඕනේ, මට මෙහෙම ආසනයක් ඕනේ කියලා. ඉතින් ඒ අපේ හිතත් වතුර වාගේ එන දෙයකට හැඩ ගැහෙන්න ගත්තොත් අපි ළඟ පුදුම ඥානයක් තියෙනවා. ඒ ඥානය හැදෙන්නේ පළවෙනි සැරේ නෙවෙයි. ඒ දෙයට හැඩ ගැහෙන්න ඕන කියලා නැවත නැවත ඒකත් ඒ කටයුතු කරනකොට හෙට වෙනකොට අනිද්දා වෙනකොට ඉන්න අනිද්දා වෙනකොට අනුවර්තනයක් මේකේ තියෙනවා. ඒ තුලින් තමයි ඔය සාස්තාවින්තුමා ඔය ස්වභාවික වර්ණය කියන ක්‍රමයේ ඉදිරිපත් කරේ අපි ළඟ තියෙන ඒ හැකියාව කවදාකවත් කවුරුත් මීට කලින් ප්‍රකාශ කරන ලද අදහස් වල නැහැ. ඒ ඔක්කොම තුච්ච දේවල්, ඒ ඔක්කොම පිලුණු වෙච්ච දේවල්. තමයි ළඟ තියෙන මේ දෙයට ඒ අවස්ථාවට හැඩ ගැහිීමේ ගතිය හරීම අහම්බයක්. ඒක තමයි ජීවේ ඒක තමයි තරුණකම ඒක තමයි මේ වයසට නොයා සිටීමේ රහස. එච්ච අපි ඒ වෙනුවට අනුන් හදලා දීපු උත්තරයක් මේකට දාන්න ගිය ගමන් අපේ හිත මෙට්ටයි වෙනවා. අපේ හිතේ තියෙන ශක්තිය නැති වෙලා යනවා. ඒ නිසා අපි හැඩගැහිීමේ හැකියාව තමයි අපි උපරිමයේ කියලා ගත්තොත් ඔය බුදුහාමුදුරු ඉදිරිපත් කෙරුවේ එකට ඔය භික්ෂු සමාජය භික්ෂු භික්ෂුණී සමාජය බේඩන් පවල් සාමතුමා ඉදිරිපත් කෙරුවේ මේ බාලදක්ෂ ව්‍යාපාරය. බාලදක්ෂ ව්‍යාපාරේ පල්ල වෙන්නෙම කියන්නේ be prepared. මොකටද? මේ එන මොහොතට මුණ දෙන්න. be prepared කියලා කියන්නේ පිස්තෝලයක් අතේ තියාගෙන ඒ මොකක්වත් නෑ. මොනම ආයුධයක් ගත්තත් දීනයි හීනයි. බුදුජානනාසේ නාලාගිරිය යථාගාට කියලා පෙන්වන්නේ අතේ මොකුත් නැහැ කියන එක විතරයි. අබේ මුද්‍රාව කියලා පෙන්වන්නේ අත් දෙකේ මොකුත් නැහැ කියලා පෙන්වනවා බුදුහාම. මට ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල තියෙන විදිහට උඩ පැනලා වෙඩි තියන්න පුළුවන් ගතිය, උඩ බඩ පිණුම් ගහන්න පුළුවන් ගතිය, තරු ඇදලා ගහන්න පුළුවන් ගතිය. උන් සදාකාලික බය ජීවත් වෙන જાතිය කියන පිස්තෝලේ කරේ ගහගෙන ඉන්නේ. අපිට මොකාලකට දැන කිසි බයක් නැහැ. මොකද අපේ නැති වෙන දෙයක් නැහැ. ඒ නිසා අපිට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට විකල්ප දෙකම දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න ඔච්චර ඔය 84000ක් ධර්මස්කන්ධය මේ අද වෙනකම් මෙච්චර ලස්සන දේශනා කරලා තියෙනවා. රටහුණු කැල්ලක් පාවිච්චි කරනවා කියලා අහලා තියෙනවා. කළු කැල්ලක් පාවිච්චි කරනවා කියලා අහලා තියෙනවා. මොනම ටීචර් එකක් අරගත්තේ නැහැ. උපරිමේ වුණොත් උන්වහන්සේ ධර්මචක්‍ර මුද්‍රාවට අත දාලා මේ පස්සක් පහක් වූ සම්බන්ධතා මේ පහට සම්බන්ධ වෙන හැටි පෙන්ලා දුන්නා. එයාක තමයි ව්‍යාකරණ මුද්‍රාව. බැරි ගුරුවරුන්ට තමයි ඔක්කොම જાති ඕන කරන්නේ. ඒක තිබුණාට පාවිච්චි කරුවට දෝෂයක් නැහැ. නමුත් මම කියන්නේ හැම කෑවට උගුල ගස ගන්න එපා කියලා. අපි කරන හැම රක්කාව රක්ෂාවකම අපිට තියෙනවා ඒ වගේ පරිසරයේ විසින් අපිට රෙකමෙන්ඩාරු කරන දේවල් අනුව කටයුතු කරන්න. ඒත් අපි දැනගන්න ඕනේ මේකේ ඒ රසමසූලක් තමයි හැමකට දාලා තියෙන. ඒක කෑවට දෝෂයක් නෑ. හැබැයි උගුල ගස ගන්න උගුල ගැසුනට පස්සේ අඬල වැඩකුත් නැහැ. ඒක ඉතින් කවුරුවක්වත් එන්නේ නැහැ උදව් කරන්න. නමුත් අපි එක දවසක එක උගුලක් නෙවෙයිනේ කන්නේ. දවසකට කීයක් කරනවා? හෙටත් කරනවා. අනිද්දාත් කරනවා. ඉතින් ඒ නිසා මුළු ලෝකෙම කියන උගුලක් මේක කෙලස් ගලන ප්‍රවාහයක්. අන්නේ කෙලස් ගලන ප්‍රවාහයේදී කිසි බයක් සත්‍යක් ලැජ්ජාවක් නැතුව මයි ළඟ දැන් කෙලස් තියෙනවා. මයි ළඟ අඩුපාඩුකම් තියෙනවා. නමුත් මම මේ උත්සාහ කරන්නේ. ඒක නැති කරන්නයි, අඩු කරන්නයි. ඒ නිසා මේ තියෙන කෙලස් නුසුදුසුකමක් කරගන්න එපා. ඒක නුසුසුකමක් කරුවොත් අපිට ඉස්සරහට යන්න බෑ. මේ කෙලෙස් තිබිච්චාවයි කොච්චර කෙලෙස් තිබුණත් ඒක සතිය වඩන්න කිසි බාධාවක් නැහැ. වඩාන වඩාන යනකොට තමයි අපි තේරුම් ගන්නෙ කෙලෙස් නැති ජීවිතයක් ගත කරන්න කොහොමද කියලා. ඒක නිසා කිසිම කෙනෙකුට කියන්න බෑ මේ බුද්ධ දේශනාව මෙන්න මේ පුද්ගලයාට විතරයි අසෝලාට මේක කරන්න බෑ. අසෝලා මේක උත්සාහ කරන්න නොයුතුයි කියලා කිසිම දෙයක් නැහැ. ඒක මිනිස්යාට පොදු සාධාරණ ධර්මයක් තියෙනවා. කොයි තැනින් පටන් අරගත්තත් ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්ධ වේගනේ නිසා ඉහළට ගිය එකනට තේරෙන්නේ නැහැ පහළට ගිය එකනට ධර්මයෙන් ඇති වෙන වෙනස මොකද ඒක සම්පූර්ණ වෙනස්කමකට යක්. නමුත් එකම විමුක්ති රසය මේක තියෙන්නේ. ඒක හරහා දිගටම තියෙන දෙයක් තමයි කාමුක ඉන්ද්‍රිය ප්‍රතිපත්ත ලාමක සම්මුති දේවල් පිළිබඳව සන්තුෂ්ටිතාවය ඇති කරගන්න ආධ්‍යාත්මික ආර්යයන් වහන්සේලාගේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන දේවල් වලට අසන්තුට්ඨිතාවය ඇති කරගන්න. ඒක කොච්චර ලැබුණත් ඇති කියන්න බෑ. රහත් වෙනකම්ම යන්න ඕන. ඒකට සම්පූර්ණ අසන්තුට්ඨිතාවය ඇති කරගන්න. මේ වෙනුවට සිව්පසයට සම්පූර්ණ සන්තුට්ඨිතාවය ඇති කරගන්න. අපි මේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන් ඔය දැන් ඇති ඕ ටිකක් අපි ඉස්සර දාන දුන්න දැන් දාන දෙනවමදයි. අපි ඉස්සර සිල්ලක් කරා දැන් සිල්ලක් අපදයි කියලා එතන සතුටු වෙලා මේ ආමිෂයට අසන්තුට්ඨිතාවය බේරගත්තොත් අපි කාමරාජිනීකේ දාස බවට යනවා. අපි කාම වස්තුන් කෙරෙහි සිව්පසේ වෙලේ සතුටුකම ඇති කරගෙන මේ පැත්තට අසන්තුටි භාවය ඇති කරගන්න පටන් අරගත්තොත් මගේ මම නිතරම කියන දෙයක් තමයි ඒ බැලුව බැලමට පේන්නේ අපි පස්මහා බැලුම් බලලා ආවා වගේ මේ ලෝකෙට. අපි එනකොට මේ කවදාකවත් නැති බුද්ධහකමක් නැගිටලා. මෙච්චර ලෝකෙ මිනිස්සුන්ට එක එක ලෙඩ තියෙද්දි අපිට සම්කිසි ප්‍රමාණයකට ඇහැ කන දිවනාසය තියෙනවා. හීනමානකින්තරව මුණ දී ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ටික අපිට නැවත හම්බ වෙයි කියලා අපිට කොහොමද කියන්න පුළුවන්. ඉතින් හම්බ වෙච්ච වටිනා ක්ෂණ සම්පත්තිය මේ හාරක් ඌර බල්ලෝම උනත් පාවිච්චි කරන මේ සිව්පසේට රණ්ඩු කරන්න ගියා අපේ මනුස්සකමක් එළියට ඒ නිසා සංස්කෘතික ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතං පශු සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂ ධර්මේන හීන පශු සමානක්ය. ඒක කියනවා මේ මනු පශු කියලා කියන්නේ හරකුන්ට නැත්නම් ඒ ඒ සත්තුන්ට පොදු නමක්. මිනිස්සයයි සත්තුයි හතර කාරණාවකින් සමානයි කියලා. ආහාර, නිද්‍රා, භය සහ මෛතුන සේවය සම්බන්ධයි. සෑම සතෙක්ම ආහාර පෙන්වීම ගවේෂණය කරනවා. මිනිස්සු තිරසන් ඔක්කොම. නිද්‍රාව හැම සතෙකුටම අවශ්‍යයි මනුෂ්‍යටත් අවශ්‍යයි. බය මේ අපි ලෝකේ කියලා තියෙන සම්පූර්ණ දැනුමට කියන්න එක නමක් තමයි බය. බය නිසා යෝ දැනුම ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ තියෙන දේට සතුට නැහැ. ඒ නිසා තමයි මේ දැනුම ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ දැනුම අනිවාර්යයෙන්ම කාමුකයි ලාමකයි සංසාරගතයි. ඒ නිසා අපි දේවල් හොයනවා. අලුත් අලුත් දේවල් හොයාගෙන යනවා. තීසනුන්ගෙත් ඒ බය තියෙනවා. අනිත් එක මෛතුන සේවනේ උන් જાතිය බෝ කරනවා. ඉතින් මේ හතරෙන් මිනිස්සයයි තිරිසනයි සමානයි. ධර්මේන තේෂාමාතිකෝ විශේෂා. මිනිස්යාට තියෙන අතිරේක ගන්නව නම් ගන්න පුළුවන් ලාභය තමයි ධර්ම රාභේ. ධර්ම ලාභය. ඒකට ගියාට පස්සේ මිනිස් තිරිසනුන් කරන වැඩවලින් අයින් වෙලා සදාචාරයක්, ශිෂ්ටාචාරයක්, ඒ වගේම ඉන්ද්‍රිය සංවරයක් වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒක තිරිසනුන්ට කවදා හිතන්න බෑ කරන්න බෑ. මෙන්න මෙවැනි වූ මනුෂයාට පමණක් අතිරික්ත අතිරේ අතිරේක වූ විශේෂිත වූ මේ ධර්මයේ මනුෂයා තොරණ ඒ මනුෂයා හරකෙක්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ධර්මේන තේෂාමතිකෝ විශේෂ ධර්මේන හීන ධර්මේන හීනතාවට වැඩි කරනවා පශු සමාන හරකෙක් හා සමානයි. අපිත් මැරෙන්න වෙන්නේ සාමාන්‍ය සතෙක් මැරෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ දැඩි වීර්යයෙන් හැකියාවකින් මේ සිව්පසේ සම්බන්ධව ආර්ය වංශ ධර්මේ පිටලා හැකි ශක්ති ප්‍රමාණය තියෙන සීලය අදි සීලයක් බාටපත් කරගෙන තියෙන චිත්ත භාවනා අදි චිත්ත භාවනා බාටපත් කරගෙන තියෙන ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනා බාටපත් කරගත්තොත් අපි ශාසනින් වැඩක් ගත්තා වෙනවා ඒකෙන් ශාසනික වැඩක් කළා වෙනවා මේකට තාරා තිරන්නේ කොයි කෙනාට සමාන අවස්ථාවක් තියෙන්නේ අපි දන්නවනම් ශාසනය පිරිහගෙන යන නැති 2500 ඉන්නේ කියලා අපිට කරන්න තියෙන ලොකුම දේ තමයි කියන දේ කරලා කරන දේ කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්වපු ක්‍රමයට අපිට එක දවසක්වත් සතුටුදායක විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම නැති දවස් 100කට වැඩි වශයෙන්. ඒ නිසා මේ භාවනා කරන දවස්වල මේ වගේ දෙයක් කියනකොට සමහරවිට හිත කලබල කම්පනත් වෙන්න ඉඩ තියෙනවා මේ ඕන නැති දේවල් ඔලුවට දානවා කියලා. නමුත් මං හිතන්නේ හතරමං හන්දියට ගිහිල්ලා මේ බණ කිව්වට කවුරුත් අහයි කියලා. ඒ විතරක් නෙවෙයි කියන එක කරාගේ ශරීර සෞඛ්‍යයට අපලයි. මෙවැනි බණක් කියන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඒකට පෙළඹෙලා ඉල අනේමට බණක් කියන්නෝ කියලා කියපු කෙනාට විතරයි. මොකද නැත්තම් කිසිම ආර්ථික විශේෂඥයෙක් මේකත් එක්ක එකඟ වෙන්නේ දේශපාලනඥයෙක් එකඟ වෙන්නේ සමාජ විද්‍යාඥයෙක් එකඟ වෙන්නේ මොකද ඒකෝට්ලංගේ බඩ රස්සාවට බාධා. නමුත් අපිට එහෙම ආසාවක් නැති නිසා අපිට මේක හදා බෙදා ගන්න පුළුවන්. ඒ නිසා මම බණ කියන එකත් ලොකු දෙයක් තමයි. ඒ වගේම බණ අහන එකත් හරි වටිනවා. ඒ නිසා සියලු දෙනාට මේ ධර්ම කොටස අවබෝධ කරගෙන මේ ධර්මය මේ භාවනාවට සම්බන්ධ කරගෙන මෙහෙ මේ බණ කියලා යන්න නැතුව යනකොට gedara ගෙනියලා තමන්ගේ වැඩ ගන්නට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවේ අද නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ